අරුණමනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ අද අපිට කියලා දුන්න ගැඹුරු වගේම බොහොම වටිනා විවරණයේ ශීලය පිළිබඳව සිදු කරනකොට මුල් හරියේ මැද භාගයේ වගේ කොටසකදී බොහොම අපූර්ව කාරණයක් කියවුවා ලොකු හාමුදුරුවෝ ලොකු ස්වාමින් වහන්සේ කියලා දීලා තියෙන ප්‍රකාශ කරලා තියෙන සීලය ඉබේම කෙරෙන කාර්යයක් බවට පත් වෙන්න නම් මෙන්න මේ දේවල් තියෙන්න ඕනේ කියලා. ඒකේ එක එක කාරණයක් හැටියට ස්වාමීන් වහන්සේ කිව්වා ඒ ඒක හරියට කරගෙන යන්න නම් අවශ්‍ය සාධක ගොනු කරගන්නකොට සත්වේ නැහැ කියන හැඟීම ඒ කියන්නේ ඒ අවබෝධය යම්කිසි ප්‍රමාණයකට අපිට තියෙන්න ඕනලු තියෙන්න ඕනේ කියන එක ඒ වගේම මේ එහෙම තියෙනකොට ඒ වගේම වැටක තියෙන தත්වෙට වඩා ගැඹුරකට යන ස්වභාවයක් ගැන එතකොට නික්කම්ම කෙරෙන්න පටන් ගන්නා වගේ தත්වයක් කිව්වා. ඒතකොට මම මේ අහන්න යන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මට එතකොට හැඟීමක් ඇති වුණා. දැන් අපි ඊටාම දීර්ඝ කාලීනව ආත්මයෙන් ආත්මයට උප්පත්තියෙන් උප්පත්තියට යම්කිසි විදියකට අපි එක දියුණු කරනවා නම් එතකොට මේ අංග දෙකක් දියුණු වුණොත් අපේ අවසානීය පවා ලබා ගන්න පුළුවන් කියන හැඟීමක් අනුවයි මේ ප්‍රශ්නේ අහන්නේ එයාට නාම රූප පරිච්ඡේද ඥානය ඒ කියන්නේ මේක නාම රූප ක්‍රියාවලියක් කියන එක අහල විතරක් නෙවෙයි යම්කිසි පරිච්ඡේදමය විපස්සනා හැඟීමක් දැනීමක් තියෙන එක එකක්. එතකොට යාගේ හිතේ නිතර මේක වැඩ කරනවා සත්ව පුද්ගල ස්වභාවය ඇති වෙනවා යාතුල. නමුත් අරක අත්දකලා තියෙන නිසා හාමුදුරු කෙනෙක් ඒ වගේම ධර්මයේ කියලා දෙනකොට ධර්මයේ කියවනකොට ඒක පරිච්ඡේදයක් කියන බව එයා අත්දකලා තියෙනවා. ඒක එකක්. අනිත් තමයි හැම විටම වගේ එයාගේ උත්සාහය ඊට පස්සේ ඒකත් එක්කම යනවා සතිය හා සම්පජාඤ්ඤය දවස පුරාම එයා පවත්න්නේ. එතකොට එයාට මේක මේ මේ කියන්නේ මහා අමාරුවෙන් කරන්න ඕනේ මේ මේ අර වැට ළඟ ගිහින් බලාගෙන ඉන්න ඕනේ කියන තැනින් නෙවෙයි එයා එතන ආරක්ෂාව ගන්නෙ මේ මොහොතින් මොහොත මගේ හිත කිලිටි වෙන්නේ මෙන්න මේ මේ දේවල් නිසායි ඒ කිලිටි වීම නිසා මම කියන වචනේ ගන්න බෑ මේ නාම රූප ක්‍රියාවලිය තව පල්ලෙහාට යන්නේ කියන එක එයාට තේරෙනවා නම් එතකොට එයාගේ ශක්තිය අර විදිහට ඉබේම කෙරෙන තත්වයකටපත් වෙන්න බොහොම රුකුලක් වෙනවද නේද කියන ප්‍රශ්නයයි අහන්නේ. ඔව් ඇත්තටම දැන් මේ මට්ටමේ යම්කිසි කෙනෙකුට නිස්සත්ව නිජීවන ස්පුද්ගල ස්වභාවයෙන් මෙතන නාම රූප ධර්ම සමූහයක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ කියන දැක්ම ඇතුව නාම රූප පරිච්ඡේද ඥානය ඇතුව ඒතනත්තාට සීලය රකින්න පුළුවන් නම් ඒ සීලය තමයි අපි මේ දෙවනුව කතා කරපු කාරණේදී නිබ්බේද භාගී සීලය. ඒ කියන්නේ නිවනට උපකාර වෙන ඍජුම සීලය. එතකොට එහෙම සීලයක් තමයි ඇත්තටම පාරමිතාවක් වෙන්නේ. පාරමිතාවක් හැටියට වඩා උසස් විදිහට වැඩෙන්නේ. මොකද පාරමිතා කියන එකෙන් අපි කරන්න උත්සාහ කරන්නේ වෙන මොකක් හරි වැඩක් කරන්න නෙමෙයිනේ. ක්ලේශ ප්‍රහාණයනේ. ක්ලේශ ප්‍රහාණය සහ පංචස්කන්ධ ප්‍රහාණය. එතකොට මේ සත්වපුද්ගල ආත්ම කියන සංඥාවත් එක්ක බද්ධ වෙලා තමයි මේ ක්ලේශයන් වර්ධනය වෙන්නට පසුබිම හැදෙන්නේ. එතකොට සත්වපුද්ගල සංඥාව දුරු වුණත් ක්ලේශයන් පවතිනවා. නමුත් මේ සත්වපුද්ගල ආත්ම සංඥාව ඒ කෙලෙස් වර්ධනය වෙන්න, ශක්තිමත් වෙන්න, නිරයට ඇදගෙන යන්නට, නිරයගාමී පව්කම් කරන්නට මේ බොහෝ දේවල් වලට පාදක වෙන්නේ මේ සත්වපුද්ගල ආත්ම සංඥාව. එතකොට එතනින් මිදිච්ච ගමන්ම ඒතනත්තාගේ සීලයට ලොකු රුකුලක් ලැබෙනවා. දැන් දැන් සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරන තැනත්තා මෙතන සත්‍යයේ පුද්ගලයක ආත්මයක් නැහැ කියන අවබෝධය ලබනවා. අවබෝධය ලබනකොටම ඔහු එතනින් එහාට අපායগামী පව්කම් නොකරන බව ඔහුගේ ස්වභාවයේ බවට පත් වෙනවා. ඒ ඒ කාරණේ තියෙන ප්‍රබලත්වය ඒකයි. ඒ ඒ දැක්ම යමෙක් තුල ඇති වෙනවද හරියට මාර්ගඥානයක් හැටියට එතනින් පස්සේ ඒතරත්තා අතින් මොනම හේතුවක් නිසාවත් අපායগামী පෞකමක් කරෙන්නේ නැහැ. කෙරෙන්නේ නැතුව විතරක් නෙමේ මෙතෙක් කරලා තියෙන අනන්ත සංසාරේ යම්තා පෞකම් තියනවාද ඒ සියලු පාප කර්මයන්හි අපායগামী උත්පත්තිය දෙන ජනක ශක්තිය සම්පූර්ණයෙන් අහෝසි කරනවා අර දැක්මත් එක්ක. එතකොට මේ සත්පුද්ගල සංඥාවෙන් සම්පූර්ණයෙන් නිදහස් වීම සත්පුද්ගල දෘෂ්ටියෙන් මනස නිදහස් කර ගැනීම මේ සීල ප්‍රතිපදාව තුළ කොච්චර ප්‍රබල සාධකයක් වෙනවද දැන් සත්වයා දුගතියට යන්නේ ඒ පාප කර්ම නිසා දුස්සීලය නිසා එතකොට එහෙම යන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන් ඇහිවෙනවා ඉතින් යම්කිසි කෙනෙකුට ඒ සෝවාන් ඵලයටපත් වෙන තෙක් ප්‍රතඥෙක් හැටියට උනත් එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකෙක් හැටියට මේ මඟ පුහුණු කරන කෙනෙක් හැටියට අර විදිහට ගැඹුරින් විදර්ශනා ප්‍රඥාවෙන් මෙතන තියෙන්නේ නාම රූප දෙකක් පමණයි කියන නාම රූප පරිච්ඡේද ඥානය අවදි කරගෙන අර නිස්සත්ත්ව නිජීව නිෂ්පුද්ගල ස්වභාවය වටහා ගන්න පුළුවන් නම් ඒතනත්තා අතින් එතනින් එහාට බරපතල පව්කම් කෙරෙන්න තියෙන ඉඩ ඊටාම අවම වෙනවා. එතකොට එතනත්තාට නිකන් බලහත්කාරයෙන් ඒවෙන් රකින්නට ඕනේ මොකද එහෙම කරන්න ඔහු තුල තියෙන පෙළඹවීම එතකොට හීන වෙලා තියෙනවා. මේ පෙළඹවීම තමයි මේ මම කියන සංඥා. මට මෙහෙම කරන්න ඕන. මම මේක විඳින්න ඕන. මට මේක අත්පත් කරගන්න. මට එරෙහි වුණා නම් මම මේ මිනිහට ආයේ යහතින් ඉන්න දෙන්නේ. මේ වගේ සංකල්පනේ අපිට තෘෂ්ණාව ඇති කරලා සීලය බිඳෙන්න, ද්වේෂය ඇති කරලා සීලය බිඳෙන්න, එතකොට ප්‍රාණඝාතයට, කාම මිත්‍යාචාරයට, අනිත් අයට පීඩා කරන මේ නොඑක් දේවල් වලින් සීලය පරුදු වෙන්න අපට පදනම් වෙන්නේ අර ප්‍රධාන වශයෙන් අවශේෂ ක්ලේශයන් ඒකට උදව් වෙන ප්‍රධාන වශයෙන් මේ මමත්වය, සත්ව පුද්ගල සංඥා. ඒතර ඒක දැඩිව ගත්තහම හරි අමාරුයි එතනින් රැකෙන්න. ඉතින් ඒ නිසා තමයි ඒ ඒ සත්වපුද්ගල සංඥාව දැඩිව ගත්තු කෙනා තමන් දේවල් විඳින්න මම විඳින්න ඕන මම සැප විඳින්න ඕන මම සතුටින් ඉන්න ඕන මම සුවෙන් ඉන්න ඕන එතකොට අනිත් අයට මොනවද වෙන්නේ කියන කතාවක් නෑ. Tamange සුවයට ගිජු වෙච්ච ගමන් ඒතනත්තා අර අත්‍රිච්ඡතා, මහිච්ඡතා ආදී ක්ලේශයන්ගෙන් වසඟ වෙච්ච ගමන් පාපිච්ඡතාවයට ඉබේම නැඹුරු වෙනවා. ඒ කියන්නේ පාපය කරන්නට ඒ තරතර සිද්ධ වෙනවා. මොකද ධාර්මිකවර තමන් අපේක්ෂා කරන දේවල් ලබන්නට බැරි වෙනකොට. ඒතර ඇයි ඒවා ලබන්න බැරි වෙනකොට පව්කම් කරන තැනට පව පෙළඹෙන්නේ? මම සතුටින් ඉන්න ඕන, මම සුවෙන් ඉන්න ඕන, මම කැමති දේ කරන්න ඕන, මට ඕන දේ තියෙන්න ඕන. ඒතොරේ හැම තැනම අර සත්ව පුද්ගල දෘෂ්ටිය, මමත්වය තමයි ප්‍රධාන වශයෙන් මූලික වෙන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙකුට මේ නිර්වාණගාමිනී මාර්ගයේදී සීල ප්‍රතිපදාව සඳහා ඉබඳු ගැඹුරු ප්‍රඥාවක් නාම රූප පරිච්ඡේද ඥානය වැනි ගැඹුරු ප්‍රඥාවක් ඇතුව මේ සීලය රකින්න පුළුවන් නම් ඒතනත්තාගේ සීලය වචනේ පරිසමාප්තාර්ථයෙන්ම නිබ්බේද භාගිය සීලයක් වෙනවා. එතකොට තව දුරටත් ඒක වඩා තීව්‍ර වෙනවා. නාම රූප පරිච්ඡේද බව වගේම ඒ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව කියන ලක්ෂණත් වඩා ප්‍රකට කොට විදර්ශනා කරන්න පුළුවන් නම් වඩා ප්‍රබල තත්වයක් වෙනවා මොකද නාම රූප වෙන්කොට දකින්නකොට සත්වපුද්ගල ස්වභාවය නැහැ කියන බව වැටහෙනවා අර අනිත්‍ය දුක්ඛ අනාත්මට ලක්ෂණ වශයෙන් දකින්න දකින්න තමයි මේක තවදුරටත් පවත්වලා තේරුමක් නැහැ කියන එක හරියටම ප්‍රත්‍යක්ෂ දැන් සමහර දේවල් සත්වයක් නොවුනත් පුද්ගලයෙක් නොවුනත් ආත්මයක් නොවුනත් අපි දේවල් පවත්ව ගන්න කැමතිනේ. එහෙමයි. ඒ කැමැත්ත දුරු වෙලා මේක පවත්වන එකේ තේරුමක් නැහැ කියලා සම්පූර්ණයෙන් මේකෙන් මිදෙන්නට අර ක්ලේශයන්ගෙන් මිදෙන්නට වගේම මේ පංචස්කන්ධයනොත් මිදෙන්නට ඕන කියන ඒ මුංචිතු කම්මතාවය ඇති වෙයි. සසරින් මිදීමේ කැමැත්ත ඇතිව ඒ තනත්තා වඩාම ශක්තිමත් ස්ථාවරයක ඉඳලා සීලාදී පාරමිතා ධර්ම සම්පාදනය කරන්න මේ ප්‍රඥාව උදා වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ උතන තවත් අපූර්ව ලස්සන වැඩක් තියෙනවා. දැන් ඔය නාම රූප පරිච්ඡේද ඥානය වගේ ඒ ඒත් එක්ක අර්ථ යනකොට ඔය ස්වාමීන් වහන්සේ කියපු දෙවෙනි අවස්ථාවෙන්ද ඉස්සෙල්ලා මේ දැන් මෙයාට හොඳට පේනවා අර අරවා ඇති වෙන හැටිත් ඒ කියන්නේ දැන් ක්ලේශයන් ඇති වෙන හැටිත් පේනවා අපූර්වට ඒත් එක්කම ඒ වගේ තියෙන නරක බවත් ඒ වගේ තියෙන හානිකර බවත් ඒත් එක්කම පේනවා ඒක එක පැත්තක් ඒක එයා දන්නවා ඒ කියන්නේ පරිපූර්ණ සුද්ධභාවයකටපත් වෙලත් නැහැ නමුත් එයාට ඒ ඔක්කොම අපූර්ව රංගමඩලක් වගේ දැක ගන්න පුළුවන් ඒ වගේ අන්තර්ක්‍රියාවලිය පවා ඒක හරි වටිනවා නිකම්ම ඉන්නවට වඩා මොකද අර වගේ අර අර අනිත් පැත්තත් හොඳට ඒ වෙලාවේ යාට පේනවා මේ පින් පැත්ත ඇවිස්සෙනකොට සම්පූර්ණ නිසා ඔව් ඒ මට්ටමට අපට සති සම්පජඤ්ඤය අවදි කරගන්න පුළුවන් නම් ඒක මේ සීල පාරමිතාට විතරක් නෙමෙයි අනෙක් සියලුම පාරමිතා දක්වා මොකද පාරමිතා ධර්ම වලින් කරන්නේ ඒ ක්ලේශ ප්‍රහාණය සඳහා අවශ්‍ය මානසික සුදුසුකම් ගොඩනගන එක. එතකොට කෙලෙස් ධර්ම ප්‍රහාණය කළ යුතුයි පංචස්කන්ධයෙන් මිදිය යුතුයි කියන එක හරියට දැඩිව ඒතනත්තාට දැනෙන්න ගන්නකොට කොහෙත්ම ඒතරත්ත අන්මගකට යොමු වෙන්නේ ඒ මාර්ගයේ දිග අනිවාර්යෙන් ඉදිරියට යන කෙනෙක් බවට පත් වෙනවා. ඒකයි අපි අර උදාහරණයක් හැටියට සිහිපත් කළේ මහබෝසත්වරයෙක් ඒ බුද්ධත්වයට පත් වෙනවා කියන එක පහසු කාර්යයක් නෙමෙයි. නමුත් තමන් අවබෝධය ලබලා අන් බොහෝ සත්වයින් සසර සසරෙන් එතර කරනවා කියන මේ අරමුණ ගිලිහෙන්නේ නැති මට්ටමට ඒකට අදාළ මානසික ගුණාංග දැක්ම ඒක තහවුරු වෙන්නේ කොහොමද? ඒ බුදුරජාණන් වහන්සේගෙන් විවරණේ ලබන අවස්ථාව වෙනකොට ඒ බෝසත්වරයා උත්සාහ කළොත් රහත් වෙන්න පුළුවන් මට්ටමට මේ මානසික ගුණාංග ප්‍රගුණ කරලා තියෙනවා. ඒතර බෝධිපාක්ෂික ධර්ම වැඩුවොත් ඒතරත්තට ඒ භවේ රහත් වෙන්න පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය පාරමිතාව සම්පාදනය වෙලා තියෙනවා. ඒතකොට ප්‍රඥා පාරමිතාව ආදී ඒ මට්ටමට තහවුරු වෙලා තියෙනවා. නැවත කිසිදාක ඒ තනත්තා ඒ ඉලක්කයෙන් ගිලිහෙන්නේ නැති මට්ටම. ඉතින් අන්න ඒ විදිහට අවශේෂ කෙනෙකුට වුණත් නිර්වාණගාමිනී මාර්ගය තුල ඒ ගුණාංග හරියට ස්ථාවර වුණොත් සීල පාරමිතාවට විතරක් නෙමෙයි අවශේෂ සියලු පාරමිතා සම්පාදනය කරන්නට ඒ වගේම වඩා ඉක්මනින් තමන්ගේ ඉලක්කය වෙත යන්නට ඒ ප්‍රඥාව තමයි විශේෂයෙන් උපකාර වෙන්නේ ඒ වගේම ස්වාමින් වහන්සේ දැන් වහන්ස දැන් මේ නිබ්බේද භාගීය ශීලය යම්කිසි ප්‍රමාණයකට දියුණු වෙනකොට එයා ගිහියෙක් නම් ඒ කියන්නේ භාවනා කරන්නේ දිනපතා එච්චර අවස්ථාව නැති තරමට එයා කාර්ය පවුලේ වැඩ කටයුතු යෙදිලා හිටියක් හිටියක් ඔහුට හෝ ඇයට පුළුවන් වෙනවා බෙන් වුණොත් යම්කිසි විදියකට ඒ කියන්නේ සම්පූර්ණයෙන් දවස් ගානකට හරි වෙන් වෙලා ගිහින් සති ගානකට හරි වෙන් වුණොත් හරි වේගෙන් විශේෂ භාගීය தත්වයටපත් වෙන ගොඩක් ඉදිරියට යන්න පුළුවන්කමක් ලැබෙනවා මොකද එයා දිනපතාම අර ඇලෙන ගැටෙන දේවල් හරියට ඒ ඒ තැන දැකලා ඒවා ඒ ඒ විදිහට නිවාගෙන යන ස්වභාවයක් මේ සීලය තුළම ඇති වෙනවා එයා තුළ ඉතින් ඇත්තටම ඒ ඒ අවස්ථාව ලැබුණොත් එහෙම විශේෂත්වයට පැමිණීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි හරියට මෙබඳු දැක්මක් අවදි කරගෙන සති සම්පජාඤ්ඤය දිනු කරන කෙනාට ඇත්තටම කාර්ය බහුලත්වය කියන එක ඉතින් ලොකු බාධකයක් වෙන්නේ නැහැ. මොකද සිහිය හරියට දිනු කළොත් ඒ තමයි මේ ලෝකේ වැඹික් පුරම කාර්යක්ෂම විය හැකියි. ඒ කියන්නේ සම්මා සම්බුදු කෙනෙකුට පමණක් කළ හැකි ප්‍රාතිහාර්ය තමයි යමක මහා ප්‍රාතිහාර්ය. ඒක දිව්‍ය බ්‍රහ්මයේ නේත්‍රයටවත් හසු කරන්න බෑ. මේ අවස්ථා දෙකකදී මේක කරන්න කියන ඒ තරම් වේගවත්. ඒ වේගය හසුරුවන්නේ තනිකරම සති සම්පජාඤ්ඤයත්. ඉතින් ඒ නිසා සති සම්පජාඤ්ඤය හරියට දියුණු කළොත් ඒතනත්තාට අන් බොහෝ අය කරනවට වඩා අධිවේගයෙන් යමක් નિවරදිව වඩා සාර්ථකව කරන්න පුළුවන්. ඒ නිසා ඒතනත්තට කාර්ය බහුලත්වය කියන එක එතනදී ලොකු අර්බුදයක් වෙන්නේ නැහැ. ඉතින් අර ඒවෙන් අයින් වෙලා ਸਰව සම්පූර්ණයෙන්ම සමත විදර්ශනා විදර්ශනාවට ඒක බාධාවක් වෙන්න. හැබැයි සමතය සඳහා අර චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරගන්න ඒක යම් බාධකයක් තියෙනවා. ඉතින් චිත්ත ඒකාග්‍රතාවයත් ඊට යෝග්‍ය මට්ටමට වර්ධනය කරගෙන විදර්ශනාව කරන්න අර විදිහෙන් හුදකලාවෙන් අවස්ථාවක් ලැබුණා. ඒක ඒතනත්තාට බොහොම මහඟු අවස්ථාවක් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊ타මත්ම පැහැදිලි තෙරුවන් සරණයි.